සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. උතුම් වූ ධම්ම අවබෝධය දසත විහිදුවා විසුරුවා හරින බෞද්ධ මාධ්‍යාලය තුල අපි මේ කාල වේලාව වෙන් කරවා ගනිමින් සූදානම් වෙන්නේ දායකත්ව ධර්මදේශනාව පිනැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ හැම වෙනුවෙන් ගෙනෙන්නට අද දවසේදී ඒ සඳහා මෙහි වැඩම කළ වදාළ දේශිකානන් වහන්සේ කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසන අධිපති පූජ්‍යපාද දොළොස්වල උදිත ධීර ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි ප්‍රථමයෙන්ම අපේ දේශිකානන් වහන්සේ ගෞරවයෙන් নমස්කාර පූර්වකව සාදුකාරයක් පවත්වා පිළිගමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙමින් මේ උතුම් සත්කාරය සඳහා ඔවුන් දායකත්වය ලබා දෙන්නේ Tamanගේ මව්තුමියට පින්පෙත් අනුමෝදන් කරනවස් රාජකීය වැලිකඩවත්ත පාර අංක 100න් 9 දරන නිවසේ පදිංචි සුජාතාද සිල්වා මහත්මිය කමල්ද සිල්වා මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන් විසිනුයි මේ සඳහා Tamanගේ දායකත්වය ලබා දෙන්නේ.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 වසර 43කට පෙර පරලෝ සැපත් 1969 මැයි මාසේ 8 වන දින පරලෝ සැපත් අයිරින් වික්‍රමරත්න මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර චේතනාවෙන් එතුමියගේ දූ දරුවන් විසින් තමයි සහෝදර නෑදෑ හිත මිත්‍රාදීන් එක රාසි වෙලා මේ උදාාර පින්කම සිදු කරනු ලබන්නේ. අද දවසේ ඒ අයිරින් මහත්මියගේ දූ දරුවන් තමන්ගේ ජීවිතයට ඊටාම වටින කුසලයක් ඒක රාශි කරගන්නවා මේ කුසලය බුද්ධ ශාසනය තුල හඳුන්වන්නේ ධර්ම දානය කියලා උන්වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාතේ කියලා. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් ඔබ ආද මේ සූදානම් වෙන්නේ මේ පේවෙලා ඉන්නේ ලෝකේ තියෙන අග්‍රම දේ ලෝකයටම දන් දෙන්න. ඒ කියන්නේ මුළු ලෝකේ පුරාම විකාශනය වෙන ධර්ම දේශනාවක්. කැමති කෙනෙකුට අහන්න පුළුවන්. මුළු ලෝකයටම ලොවේ තියෙන අග්‍රම දෙන්න මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. මීට වඩා දෙන්න පුළුවන් අග්‍ර දෙයක් උසස් දෙයක් තවත් ලෝකය තුල නැහැ. ඒ අග්‍රමදය ලොවටම පරිත්‍යාග කරන්නයි ඔබ මේ සැරසෙන්නේ කියලා ඒ ගැන හිතලා පළමුව සතුටටපත් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දවසක් ජේතවනාරාම කියන මහා විහාරස්ථානයේදී භික්ෂුන් වහන්සේලාට කතා කළා. කතා කළ උන්වහන්සේ කියනවා මහණෙනි මම ඔබලාට සංකාරුප්පත්තිය දේශනා කරමි කියලා. සංස්කාරයන්ගේ ඉපදවීම දේශනා කරමි කියලා උන්වහන්සේ වදාලා. මේ සංස්කාර කියන වචනය අපිට බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල හමු වෙන වචනයක්. සංස්කාර කියලා කුණු ගොඩවල් වලටත් කියනවා බුද්ධ ශාසනය. කුණු ගොඩවල් වලටත් කියන සංස්කාර කියලා. ඒ වගේම හේතුවකින් හටගත්ත යම්කිසි දෙයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ හේතුවකින් හටගත්ත සෑම දෙයක්ම හඳුන්වන්නත් මේ සංකාර කියන වචනය බුද්ධ ශාසනයේ භාවිතා කරනවා. එතකොට කුණු ගොඩවල් හඳුන්වන්න මේ වචනය යොදනවා. ඊළඟට හේතුඵල ධහමින් හටගත්ත දේවල් පැහැදිලි කරලා දෙන්න මේ වචනය යොදනවා. අපි අතර ගොඩාක් ප්‍රසිද්ධ කියමනකුත් තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඒ කියන්නේ හේතුඵල ධහමින් හටගත්ත සෑම දෙයක්ම අනිත්‍යයි කියන එකයි. ඊළඟට මේ සංකාර කියන වචනය තවත් අර්ථයකට භාවිතා කරනවා මේ බුද්ධ ශාසනයේ ඒ තමයි කර්මය හඳුන්වා දෙන්න. සංස්කාර කියන වචනේ කර්මය හඳුන්වා දෙන්නත් භාවිතා කරනවා. පුණ්‍ය කර්ම වලට කියන පුඤ්ඤාභි සංඛාර. පව් වලට කියනවා අපුඤ්ඤාභි සංඛාර. ධානයක් වඩනකොට යම් කර්මයක් රැස් වෙනවා නම් ඒකට කියනවා ආනිඤ්ඤාභි සංඛාර කියලා. එතකොට කර්මය හඳුන්වා දෙන්නත් සංඛාර කියන වචනේ මේ පටිච්ච සමුප්පාදයේදී භාවිතා කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවනේ සත්වයා කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. එතෙන්දෙත් මේ සංස්කාර කියන වචනේ තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතන සංකාර කියලා කිව්වේ සිතුවිලි වලට කියන නමක්. එතකොට මේ සංකාර කියන වචනේ මේ බුද්ධ ශාසනය තුල අර්ථ කීපයක අර්ථ රාශියක උගන්වන වචනයක්. නමුත් එදා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම සංස්කාරයන්ගේ ඉපද ඉපදීම ගැන නැත්නම් ඉපදවීම ගැන ඔබලාට කියමි. මෙතන මේ සංස්කාරයන්ගේ ඉපදීම කියලා කිව්වේ අර කුණුගඩවල් කියන අර්ථේනුත් නෙමෙයි. මෙතන සංස්කාර කියලා කිව්වෙම ඔබට මතක ඇති මම කිව්වා කර්මය හඳුන්වා දෙන්න සංස්කාර කියන වචනේ භාවිතා කරනවා කියලා. අන්න මෙතන සංස්කාර කියන අර්ථය භාවිතා කළේ ඒ වෙනුවෙන්. ඒ තමයි පුඤ්ඤාභි සංකාර පැහැදිලි කරලා දෙන්න. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් රැස්වීම කියන එකයි. ඒ පින් සිතුවිලි ඉපදවීම ගැන මම ඔබලාට දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියා සිටියා. ඊළඟට උන්වහන්සේ කියන පින්සිතුවිලි පහක් තියෙනවා. අපේ ජීවිතය තුළ උපදවා ගන්න පුළුවන්. විශේෂ පින්සිතුවිලි පහක්. එයින් පළවෙනි එක තමයි සද්ධාව කියලා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. පළවෙනි පින්සිතුවිල්ලක් පුඤ්ඤාභි සංස්කාරයක් පින් රැස්වීමක් තමයි සද්ධාව කියලා උන්වහන්සේ වදාලා. අපි වචන පස්සේ විස්තර කරලා දෙනවා. ඊළඟට උන්වහන්සේ කියන දෙවැනි එක තමයි සීලය. දෙවනි පින් රැස්වීම සීලය. සද්ධා සීල. තුන්වෙනි කාරණාවට පාලියෙන් කිව්වේ සුත කියලා. සුත කියන වචනේ සාමාන්‍ය තේරුම නම් ඇසීම කියන එකයි. අපි මොකද්ද මේකෙන් අර්ථවත් කරන්න කියලා පස්සේ ඉගෙන ගනිමු. සුත. බහුශෘත බව කියලා මතක තියාගන්න දැනට සද්ධා සීල සුත. හතරවෙනි පින්සිතුවිල්ල තමයි ත්‍යාග. ත්‍යාග කියලා කියන්නේ ත්‍යාගයටමයි. පරිත්‍යාගයට, දානයට තමයි ත්‍යාග කියලා කියන්නේ. සද්ධා සීල සුත ජාග පඤ්ඤා පස්වෙනි කුසල් සිත තමයි සිතුවිල්ල තමයි පස්වෙනි පුඤ්ඤාභි සංස්කාරය තමයි ප්‍රඥාව කියලා උන්වහන්සේ දේශනා කළා මම මේ කියන විස්තරය තියෙන සංකාර උප්පත්ති කියන සූත්‍ර දේශනාවේ උන්වහන්සේ කියන මේ කුසල ධර්ම පහ යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ උපදවාගෙන ඔහු හිතනවා නම් මම ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීය කුලයේ උපදින්න ඕනේ කියලා රාජවංශේ උපදින්න ඕනේ කියලා. උන්වහන්සේ කියනවා රාජවංශي ඉපදෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා මේ කුසල ධර්ම පහ පුරුදු කරන කෙනෙක් හිතනවනම් මම ඊළඟ ජීවිතයේදී බ්‍රාහ්මණ වංශේ උපදින්න ඒත් උපදින්න පුළුවන් යාට. ඒ වගේම වෙළඳාම් කරන වෛශ්‍රය කියන මේ කුලයේ උපදින්න කැමති නම් එහෙම උපදින්නත් පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ කියන ඒ විතරක් නෙමෙයි ඔබ මේ කුසල් පහ දියුණු කරලා යම්කිසි දිව්‍ය ලෝකයක උපදින්න කල්පනා කරනවා නම් දිව්‍ය ලෝකයක් නම් කරගෙනම හරි මම චාතුම් මහා රාජිකේ උපදින්න ඕනේ මම තාවතින්සේ උපදින්න ඕනේ මෙන්න මේ විදිහට දිව්‍ය ලෝකයක් නම් කරගෙන හරි ඔබ ප්‍රාර්ථනා කරනවා නම් මේ කුසල ධර්ම පහ පුරුදු කරන ඔබට ඔබ ඒ කැමැති වෙන ඔබ ඒ හිතන දෙව්ලොවම උපදින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ බ්‍රහ්ම ලෝක ඔක්කොම ගැන කියලා සඳහන් කරනවා. මේ කුසල් පහ පුරුදු කරන ඔබ යම් බ්‍රහ්ම ලෝකයක උපදින්න හිතනවා නම් ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම පිණිස මේට අමතරව ඔබ ධානත් පුරුදු කරනවා නම් ඔබට ඒ බ්‍රහ්ම ලෝකයේත් උපදින්න පුළුවන් කියලා. අන්තිමට බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ මේ කියන කුසල ධර්ම පහ උපදවාගෙන කෙලෙස් නැසීමක් ගැන කෙලෙස් නැති කරලා නිවන් අවබෝධ කිරීම, මාර්ගඵල අවබෝධ කිරීම. මෙවැනි දෙයක් ගැන ප්‍රාර්ථනා කරනවා නම් කල්පනා කරනවා නම් ඔබට ඒ සඳහා අවකාශ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සංකාර uppatti කියන සූත්‍ර දේශනාවේදී ප්‍රකාශ කොට වදාලා. අපි දැනට මනුස්ස ජීවිතයක් ලබලා මිනිස් ලෝකේ ඉපදිලා ඉන්නේ. මනුස්ස ලෝකේ අපි ඉපදිලා තියෙන්නේ අපි සංසාරේ කරගත්ත විශාල පිනක ප්‍රතිඵලයක් විදිහට. නමුත් ඊළඟ ජීවිතේ හරියටම අපි මනුස්ස ලෝකයේ උපදිනවද නැද්ද කියලා අපිට හරියටම තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. අපි බැරි වෙලාවත් ඊළඟ ජීවිතයේදී නිරයට හරි තිරිසන් ලෝකයට හරි ගියොත් නිරය කියලා හඳුන්වන අපායට හරි තිරිසන් ලෝකයට හරි ගියොත් ඊට පස්සේ අපිට මනුස්ස ජීවිතයක් ලබන එක ඊටාම දුෂ්කර වූ කාරණාවක් ඔබ අහලා තියෙනවා මිනිස් ජීවිතය ගැන කියනකොට සඳහන් කරනවා කන කැස්බෑව බිය සිදුරෙන් අහස බලනවා වගේ ඊටාම දුර්ලභ වූ දෙයක් මිනිස් ආත්ම භාවයක් ලැබීම කියලා. අපි එහෙමයි සිංහලෙන් උපමාව මතක තියාගත්තේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ උපමාව පොඩ්ඩක් වෙනස් කරලා වෙනස් විදිහකට දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා ගොවියෙක් එක සිදුරක් තියෙන වියදණ්ඩක් ගංගාවකට විසි කරනවා Tamanට ප්‍රයෝජනයක් නැති හන්දා. මේක ගංගාවේ ගහගෙන ගිහිල්ලා මහා මුහුදට වැටෙනවා. මහා මුහුදට වැටුනහම මුහුදෙන් නැගෙනහිර පැත්තෙන් රැල්ල හුළඟ එනකොට මේක ප්‍රතිවිරුද්ධ දිශාවට විසි වෙනවා බටහිරට. බටහිරෙන් එන රැල්ලට නැගෙනහිරට යනවා. ඒ වගේ උතුරෙන් එන රැල්ල නිසා දකුණටත් දකුණෙන් එන රැල්ල නිසා උතුරටත් මේ විදිහට පාවෙවි තියෙනවා. මේ මුහුදු පත්ලේ ජීවත් වෙනවා එකම එක ඇහැක් විතරක් පේන කන කැස්පෑවෙක්. එයා අවුරුදු 100කට එක දවසක් හුස්ම ගන්න මුහුද මතු පිටට මතු පිටට පැමිණෙනවා. බැරි වෙලාවත් එයා පැමිණෙන වෙලාවේදී අර විය සිදුර එයා ගොඩට එන උඩට එන තැනටම හරියටම හිටලා ගේවං පවිසෙය්‍ය කියලා පාලියෙන් දේශනා කළා එයාට විය සිදුරෙන් තමන්ගේ බෙල්ල උඩට ඔසවන්න පුළුවන් වුණොත් උස්ම ගන්න. අන්නේ කිතාම කලාතුරකින් වන සිදුවීමක් කියලා බුදුරජාන් වහන්සේ වදාලා. අපේ සිංහලට එක ගත්ත එකේ වැරද්දක්ම නැහැ. යේසුදුරෙන් ආස බලනවා වගේ කියලා. නමුත් පාලියෙන් ගීවං පවිසෙය කියලා. ග්‍රීවය නැත්තම් බෙල්ල උඩට දාන්න පුළුවන් නම් ඒක කලාතුරකින් වෙන සිදුවීමක් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. හැබැයි ඒ දේශනා කළේ මිනිස්සයන්ට ආයෙත් මනුස්සාත්මයක් ලබන්න තියෙන දුෂ්කරභාවය නෙමෙයි. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. උන්වහන්සේ මේ ගැන පැහැදිලි කරන සූත්‍රයෙහිම සඳහන් කරනවා අපි බැරි වෙලාවත් නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා අපායවල් හතරක් තියෙනවා. මේ අපායවල් හතරෙන් එකකට ගියොත් තමයි ආය මිනිස්සාත්ම භාවයක් ලබන එක ඔය වගේ දුර්ලභ දෙයක් හැටියට දේශනා කරලා තියෙනවා. මිනිස්සුන්ට කැමති නම් වැරදි විදිහට ජීවත් වෙලා අපායට යන්න පුළුවන්. නමුත් මිනිස්සයාට කැමති නම් ආය මනුස්සාත්ම භාවයක් ලබන්න ලබන විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. ආය මිනිස් ලෝක උපදින්නේ නැතුව දෙවි කෙනෙක් වෙන විදිහට උනත් ජීවත් වෙන්න පුළුවන්. අපි කල්පනා කරමු අපි දැනට පින් දහම් කරගෙන ಗುಣදහම් පුරාගෙන දන්පැන් පූජ කරමින් හොඳ ජීවිතයක් ගත කරනවා. ගත කරන නිසා අපි ඊළඟ ජීවිතයේදී මනුස්සාත්ම භාවයක්ම ලැබුවා කියලා අපි හිතමු මොහොතකට ඊළඟ ජීවිතේ මිනිස්සෙක්ම වෙනවා. දැන් ඔබ දන්නවා දැනට බුද්ධ ශාසනය මිනිසුන් අතර කොච්චර පිරිහීමකටපත් වෙලා තියෙනවද කියලා. ගිහි පැවිදි කියන මේ සමාජ දෙක තුලම ශාසනය පුදුමාකාර විදිහට පරිහානියකට ගිහිල්ලා තියෙනවා. ඔබ දැන් ආයත් manuss ලෝක උපදිනකොට ඔබ බෞද්ධයෙක් වෙලා ඉපදුනොත් අද ඔබ මරණයටපත් වුනොත් ඔබට ආය බුද්ධ ශාසනයේ යන්තම් තේරෙන්න හරි පටන් ගන්න අඩු ගන්න අවුරුදු 20ක්වත් යාවෙන්නේ ආයෙපදෙලා. එතකොට බලන්න කොච්චර පිරිහීමකට මේ ශාසනය මිනිස් ලෝකයේ තුලපත් වෙලා තියෙවිද? ඔබට මේ ශාසනයෙන් වැඩක් ගන්න කියලා හිතාගෙන මිනිස් ලෝකයේ ආයමත් ඉපදුනොත් සාර්ථක වේවිද? මොහොතක් හිතලා කල්පනා කරලා බලන්න පිළිබඳව. ඊළඟට අපි බෞද්ධයෙක් වෙලා උපදින්න ඕනි කියලා හිතුවා කියලා අනිවාර්යෙන් ඒ සිතුවිල්ල නිසා බෞද්ධයෙක් වෙනවයි කියලා එහෙම එකක් නෑ ධර්මයේ සඳහන් වෙලා. මිනිස් ලෝක උපදින්න හේතු වෙච්ච පින නිසා මනුස්ස ලෝක උපදින වෙච්චරයි. මං අහවල් තැනම උපදින්න ඕනේ. එම් කියලා මනුස්සාත්මේ කුලය තීරණය කරන්න පුළුවන්. ආගම තීරණය කරන්න බෑ. පින් කරලා හිටම් ප්‍රාර්ථනාවෙන්. ඊළඟ ජීවිතේ ආගම තීරණය කරන්න පුළුවන් කමක් නෑ. බැරි වෙලාවත් ඉපදුනා ඔබ වෙනත් ආගමක ඒ ආගම්වල පින්පව් අදහන්නේ නැහැ. හොඳ නරක පිළිගන්නේ නැහැ. අකුසල ධර්ම කරන්නේ. ඊට පස්සේ ජීවිතය ගැන ඔබට නියත පිළිතුරක් දෙන්න පුළුවන්. කුමක්ද? ඒ තමයි මේ ජීවිතේ manuss ලෝකේ ඔබ දැන් හොඳට පින්දහම් ගුණදහම් පුරන් ඉන්නඳ ඊළඟ ජීවිතේ manuss ලෝකේ ඒ ඉපදෙනකොට බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙලා හන්දා බෞද්ධයෙක් වෙලා ඉපදුනා සමහර විට ගොඩක් වෙලාවට පව කරගන්න පුළුවන් අදටත් එම් පව සිද්ධ වෙන අය ඉන්නවනේ බෞද්ධයින් ඉන්න අතර වෙන ආගමක ඉපදුනා පව කරගත්තා ඊට පස්සේ ඔබ නිරේ හරි තිරිසන් ලෝකේ හරි പ്രേත ලෝකේ හරි අසුර අපාය හරි උපදිනවා ඒ කියන්නේ ඔබට මේ ජීවිතය මිනිස් ලෝකේ ඉන්න පුළුවන් ඊළඟ ජීවිතයක් සැලසුම් කරන්න පුළුවන් ඊට පස්සේ ජීවිතේ ඔබ කොහේ උපදීද කියලා තේරණය කරගන්න එක දුෂ්කරයි. අපායට යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් ලැබිච්ච මේ අවස්ථාවේදී අපි ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ඒ හැමෝම කල්පනා කරන්න ඕනි ඊළඟ ජීවිතේ කොහොම හරි සුගතියේ උපදින්නේ කොහොමද කියලා නෙමෙයි. ආයේ manuss ලෝක උපදින්නේ කොහොමද ඊළඟ ජීවිතේ කියලා නෙමෙයි කල්පනා කරන්න ඕනේ. <clears throat> ඊළඟ ජීවිතේ manuss ලෝක උපදින්න හදාගන්න පුළුවන් ජීවිතය ඇත්තටම. නුවණ තියෙයිනම් බුද්ධිය තියෙයිනම් පින්දහම් කළා ගුණදහම් පුරාගෙන හදාගන්න පුළුවන්. ඒකට භාවනා කරන්නවත් අවශ්‍ය නැහැ. අපිට පින්දහම් ටිකක් කරගෙන හොඳට ජීවත් වුණාම පව කරන්නේ නැතුව ඊළඟ ජීවිතේ manuss ලෝක උපදින්න පුළුවන් අපි කල්පනා කරනවා නම්. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඊට පස්සේ ජීවිතේ අපාය උපදින එකෙන් ගැලවෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක නිසා මිනිස්සෙක් වෙලා ඉපදිච්ච අපි නිතරම කල්පනා කරන්න ඕනේ ඊළඟ ජීවිතේ manuss ලෝකයක උපත ලබන්නේ කොහොමද කියන කාරණාවට වඩා අපි උපදින ජීවිතයකදී ආයනම් කවදාවත්ම අපායේ උපදින්නේ නැතුව ඉන්නේ කොහොමද? මෙන්න මේක තමයි කල්පනා කරන්න ඕනේ. ඒක කල්පනා කරලා ඔබට පුළුවන් වුණොතින් ආය ජීවිතයක සසරේ උපදිනකොට ආය ජීවිතයක අපායට යන්නේ නැතුවම ඉන්න. අන්න ඔබ මේ ජීවිතෙන් මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න වෙනවා. නැත්තම් බුදුරජාන් වහන්සේ වදාලේ එහෙම හිතන්න බැරි එහෙම උත්සාහ ගන්නෙ නැති අය ඉන්නව ලෝකේ. උන්වහන්සේයාලා ගැන කිව්වේ මන්සානි තස්ස වඩ්ඩಂತಿ පඤ්ඤා තස්ස නවඩ්ඩති කියලා. උන්වහන්සේ කොයාලගේ හරග්ගය වගේ මස් හැදෙනව ඇඟේ. ඒ උනාට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඉතින් ඒක නිසා ප්‍රඥාව වැඩෙන්න නම් අපි ඒ පිළිබඳ කල්පනා කරලා තීරණය කරන්න ඕනේ ඊට පස්සේ ජීවිතයක ආයමත් උපදින ජීවිතයක අපායට යන්නේ නැතුව ඉන්න අපි පසුබිම සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට මේ සඳහා මාවත පෙන්නනවා. නැවත ආයමත් ජීවිතයකට අපායට නොයන්න උන්වහන්සේ අපිට මාවත පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා නැවත අපායට නොයන්න උපකාර වෙන විශේෂිත වූ කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි අපි මේ ජීවිතය තුල මේ කියපු පින් සිතුවිලි පහක් මං කිව්වා. සද්ධාව, සීලය, සුත, චාග පඤ්ඤා මෙන්න මේ සිතුවිලි ටික අපි මේ ජීවිතය තුල උපදවා ගන්න ඕනේ මේවා අපි තුල ඇති කර ගන්න ඕනේ සමහර විට යම් මට්ටමකට මේ වෙන විටත් ඔබ තුල මේ කියපු ಗುಣධර්ම ටික ටික හරි තියෙනවා වෙන්න පුළුවන්. බෞද්ධයින් ගත්තම හැම කෙනෙකුගේම වගේ වැරදි අඩුපාඩු තියෙන අය තුලත් යම් කිසි මට්ටමකට හරි සද්ධාවෙම තියෙනවා. ඉතින් මෙය යම් මට්ටමකට තියනවා වෙන්නත් පුළුවන්. ඊට හොඳින් තියනවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ ටික ඇති කරගන්න ඕනේ. හැබැයි ඒ ඇති කරගත්තටම හරියන්නේ නැහැ. ඔබ කල්පනා කරන්න ඕනේ මේවා ඇති කරගෙන මම මේ ජීවිත කාලෙදී කොහොම හරි බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගඵලයක් තියෙනවා නම් මම මේ දෙයක් මේ ජීවිත කාලේ උපදවා ගන්නවා කියලා කල්පනාව හිත තුළ ඇති කර ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ වදාළ මාර්ගඵල තියෙනවා. සෝහාන් ඵලය, සකදාගාම ඵලය, අපිටම සෝතාපට්ටි ඵලය කියලා. එතනින් එහා කතා නොකරමින් ඉමු. අපි හිතනවා මම මේ தത്വයට මේ ජීවිතේපත් වෙනවා කියලා. එහෙන්පත් වෙනවා කියලා කල්පනා කරගෙන එහෙම අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ කරන හැම කුසලයක්ම එය මිලක්ක කරගෙන කරන්න පටන් ගන්නවා. එය මිලක්ක කරන බුද්ධ වන්දනාව කරන්න. දානයක් පූජ කළත් ඒ ඒ ඉලක්කයම එයම අරමුණු කරන්න පුරුදු වෙනවා. ඊළඟට Taman හැම දවසකම ටික වෙලාවක් හරි නිවසේදී භාවනා මනසිකාරයක් කරන්න පුරුදු වෙලා ඒකෙත් තරමුණ කරගන්නවා මේ නිවන් අවබෝධ කර ගැනීමම. ඒ විතරක් නෙමෙයි භාවනා විතරක්ම කරලා ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ ලෞතුරා බුදුවරුන්ටයි පසේ බුදුරජාන් වහන්සේලාටයි විතරයි. අනික් අය ධර්මය අවබෝධ කරගන්නකොට දහම් දැනුම තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ ඉගෙන ගන්නත් අවශ්‍ය වෙනවා. ඒ දහම් දැනීමකින් තොරව සමාධිමත් බවක් විතරයි හිත තුළ නිසියාකාරව වැඩෙන්නේ. ප්‍රඥාවක් පිරිපුන් විදිහට වැඩෙන්නේ නැහැ දහම් දැනුමකින් තොරව. ඒක නිසා ධර්මයක් ඉගෙන ගන්නවා ආදරෙන් ගෞරවයෙන්. ත්‍රිපිටක ධර්මය. ඊළඟට ඒ ධර්මයේ ධාරණය කර ගන්නවා. ඒ කියන්නේ මතක තියා ගන්නවා. ධර්මයේ වචනයෙන් පුරුදු කරනවා. ඒ වගේම ධර්මය නුවණින් විමසන්න පුරුදු වෙනවා. හොඳට තේරුම් ගන්නත් මහන්සි ගන්නවා. ඒ අතරට මන භාවනා කටයුතුත් කරගෙන යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මේ ජීවිතය තුළ මාර්ග ඵලයකට අඩුගානේ සෝතාපට්ටි ඵලයවත් මම ලබනවා කියන අදහස හිත තුළ ඇති කරගෙන. අපි හිතමු අපි හැම හිතලා භාවනා කරන්න, බුදුන් වඳින්න, ඒ වගේම සිල් සමාදන් වෙන්න, ධාර්මිකව ජීවත් වෙන්න, ධාර්මික රැකියාවක් කරන්න පුරුදු වුණා. එහෙම හිතුවා කියලා අපිට හැම කෙනෙකුටම අවංකවම ඒ தത്വයටපත් වෙන්න බෑ මේ ජීවිත කාලේ. එහෙම හිතුවට බෑ. අපේ මිලක්ක කරගෙන කරනවා එහෙම හිතුවා කියලා අපේ හිත දියුණු වෙන්නේ නැතුව තියෙන්න පුළුවන් මේ ජීවිත කාලය තුල බුදුරජාණන් වහන්සේ අපිට බොහොම ලස්සන පිළිතුරක් දෙනවා මෙතෙන්දී. ඒ අපි හිතුවට මෙහෙම වෙන්නේ නැහැ. අපිට හිතාගෙන කරන්න පුළුවන් හැම පිටක්ම කරනකොට. මොකද ඒකට තමන්ගේ උනන්දුව, උත්සාහය, සමත විදර්ශනා වඩන ක්‍රමය ඒව බලපාන්න පුළුවන්නේ. ඉතින් ඒක නිසා නොවෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියනවා මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරගන්න අදහසින් ඉන්න මේ ශ්‍රාවකයා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා උන්වහන්සේ කියනවා අඤ්‍යතරං දේවනිකායන් uppajjati කියලා. එයා මැරිලා එක්තරා දිව්‍ය නිකායක උපදිනවා. එක්තරා දිව්‍ය නිකායකකවේ දිව්‍ය කොටසක දෙව්ලොවක එයා උපත ලබනවා මේ ජීවිතේ මාර්ගඵල ලබන්න ඕනි කියලා හිතාගෙන කුසල් දහම් පුරාගත්ත මේ ශ්‍රාවකයා මරණයටපත් වෙලා දෙව්ලෝක උපත ලබනවා <clears throat> ඊළඟට උන්වහන්සේ කියනවා දෙව්ලොව ඉපදුනාට පස්සේ <clears throat> මෙයාට කල්පනා වෙනවලු මම ඉස්සර ජීවිතේ manuss ලෝකෙ හිටියේ. මං ඒ කාලේ සිල් ගැනීම, භාවනා කිරීම, බුද්ධ වන්දනා කිරීම, වත්පිළිවෙත් කිරීම, දන් පැන් පූජ කිරීම මේ වගේ බොහෝ කුසල ධර්මවල යෙදුණා. එවිට මම කල්පනා කළා මේ ජීවිතේ කොහොම හරි මාර්ගඵලයක් උපදවා ගන්න ඕනි කියලා. නමුත් මට බැරි වුණා. අන්න එහෙම යාට කල්පනා වෙනවා. එහෙම කල්පනා කළ එයා හිතනවා මන් දැන් මේ ජීවිතයේ තුල ඉඳගෙන මේ දිව්‍ය ආත්ම භාවය තුල ඉඳගෙන මම මේ දේ කරන්න ඕනි කියලා. එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට උන්වහන්සේ වදාලා දන්දෝ භික්කවේ සත් පට්ටුපාදෝ කියලා පුදුම ලස්සන වචනයක්. මහණෙනි ඔහුට ඉක්මනින්ම සිහිය පිහිටනවා කියලා උන්වහන්සේ වදාලා. ඉක්මනින්ම සිහි කල්පනා උපදිනවලු ඔහුට. ඉක්මනින්ම සිහිය ඉපදිලා එයා භාවනා කරන්නට පටන් ගන්නවා. පටන් ගත්තාම උන්වහන්සේ වදාලා ඔව් වහා විශේෂ ගාමි වෙනවා කියලා. අර මේ ජීවිත ගිය ජීවිතේ පුරුදු කරලා තිබිච්ච හන්දා එයා ඉක්මනින් මාර්ග ඵලයකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු වහා විශේෂගාමි වෙනවා කියලා උන්වහන්සේ වදාලා. අපි හිතමු ඉක්මනින්ම මාර්ග ඵලයකටපත් වෙන්නේ දෙවි කෙනාට බැරි වුණා කියලා. ඒත් කමක් නැහැ. එයාලගේ ආයුෂ කොච්චරද? සක්දෙව් රජතුමන් ඉන්න දිව්‍ය ලෝකයේ ආයුෂ දිව්‍ය අවුරුදු 3 කෝටි 65 ලක්ෂයක් මිනිස් අවුරුදු නෙමෙයි. එයාලට අපේ අවුරුදු 200 අපේ අවුරුදු 100ක් එයාලට එක දවසක් ඒ වගේ දවස් 7ක් සතියක් සතියකට තියෙන අවුරුදු 700ක් එතකොට ඒ වගේ සති හතරක් මාසයක් වෙනවා. ඒ වගේ මාස 12ක් අවුරුද්දක් වෙනවා. ඒ වගේ අවුරුදු 3 කෝටි 65 ලක්ෂයක් සක්දෙව් රජතුමන් ඉන්න ලෝකේ පරමායුෂ වෙනවා. අනික් දිව්‍ය ලෝකේ ගත්තාම ඒ වගේ දෙගුණයක්. ඊළඟ දිව්‍ය ලෝකේ ඒ වගේ දෙගුණයක්. බලන්න කොච්චර කාලයක් එතකොට යාලට මේ සමත විදර්ශනා වඩන්න කාලේ තියනවද කියලා. ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්න බැරි වුණත්. ඊළඟට manuss ලෝකේ අපිට මොනවද ලැබිලා තියෙන්නේ කියලා හිතනවා කල්පනා කරනකොට දිව්‍ය ලෝකයේත් එක්ක. දෙව්ලොව ගත්තාම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අරිහත් ඵලයටපත් වෙච්ච බ්‍රහ්ම කායික දෙවිවරු ඉන්නවා. අනාගාමී ඵලයටපත් වෙච්ච බ්‍රහ්ම කායික දෙවිවරු ඉන්නවා. සකදාගාමි ඵලය ලැබපු දෙවිවරු සෝහාන් ඵලයටපත් වෙච්ච දෙවරු සිය ගණනින් දහස් ගණනින් නෙමෙයි කියන්න බැරි තරම් ගණනින් ඉන්නවා මේ දෙවරු දින 14කට වතාවක් එක්රැස් වෙලා ධර්මයේ පිළිබඳ සාකච්ඡා කරනවා මාර්ගඵලලාභී දෙවි කෙනෙක් ඇවිල්ලා දිව්‍ය සභාවේ දින 14කට වතාවක් ධර්ම දේශනාවක් කරනවා ගොඩක් වෙලාවට අරිහත් ඵලයටපත් බ්‍රහ්මකායික දෙවි කෙනෙක් රහතුන් වහන්සේ කෙනෙක් එතනට වැඩම කරන්නේ රහත් දෙවි කෙනෙක්. ඉතින් එයාලට ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන එක ගැන අහන්නවත් දෙයක් නැහැ. අපිට මේ කිසිඳු පරිසරයක් වටපිටාවක් අපිට යම්කිසි මට්ටමකට තියෙනවා නම් ඒ වගේ කෝටි ප්‍රකෝටි ගුණයකින් මේ දෙවියන් අතරේ පරිසරය ඒ පසුබිම තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහට යාට පුළුවන් අර මේ ජීවිතේ නිවන් දකින අදහසෙන් හිටියොත් ඊළඟ ජීවිතේ දෙව්ලෝ ඉපදිලා නිවන් අවබෝධ කරගන්නම පුළුවන්. ඒක බුදුරජාණන්සේ පැහැදිලිවම කියනවා. මේක සඳහන් වෙන්නේ ඔබට උනත් අහන්න හොයලා බලන්න පුළුවනි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය කියලා තියෙන ධර්මකාරණා හතර බැගින් සඳහන් වෙන කොටසක් මේකේ මහා වර්ගය කියලා තියෙන වර්ගයක්. මහා වර්ගය කියන කොටසේ සෝතානුදත කියන සූත්‍ර දේශනාව. සෝතානුදත මේ සූත්‍ර දේශනාව තමයි මේ කාරණාව බුදුරජාන් වහන්සේ කියන්නේ. මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරගන්න අදහසින් ධර්මය ඉගෙන ගන්න ධර්මය පුරුදු කරන කෙනා එයාට බැරි වුණොත් ඊළඟ ජීවිතේ දෙවියන් අතර ඉපදිලා තමන්ම පෙර ජීවිතේ සිහි කරලා ධර්ම මාර්ගයට ඇවිල්ලා මාර්ගඵල ලබනවා කියලා උන්වහන්සේ වදාලා. බැරි වෙලාවත් බැරි වුණොත් එහෙම Tamanට සිහුනේ නැතොත්. උන්වහන්සේ කියනවා ලෞතර බුදු කෙනෙක් වැඩ ඉන්න කාලෙක නම් ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කළා ධර්ම දේශනා කිරීමේදී අවබෝධ කරනවා කියලා කිව්වා. නැත්තම් 이르දිමත් 이르දිමත් භික්ෂුවක් වැඩම කළා ධර්ම දේශනා කළොත් ඒත් අවබෝධ කරනවා. නැත්තම් දෙවි කෙනෙක් ධර්ම දේශනා කරන වෙලාවක අවබෝධ කරනවා. එහෙමත් නැත්තම් Taman එක්ක එකට ಗುಣපිලිවෙත් පුරපු කෙනෙක් සිහිපත් කරනවලු ඔබට මතකද අපි අසවල් ශාලාවේ හෝ අසවල් ගසමුල හෝ අපි සිල් සමාදන් වුණා මතකද අපි ධර්ම ශ්‍රවණය කළා මතකද අපි නිවන් දකින අදහසින් ಗುಣපිලිවෙත් පිරුවා මතකද අන්න එහෙම සිහිපත් කරනකොට අරයට වහාම සිහිය පිහිටලා එයා භාවනා මාර්ගයට බැසගෙන ඉක්මනින්ම ධර්මය අවබෝධ කරනවා කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කළා. අන්න ඒක නිසා අපිට බැරි වෙන්න පුළුවන්. බැරි වුණාට කමක් නැහැ. අපිට තියෙන කාලය සීමිත වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. අපි අධික ලෙස කාර්ය බහුල පිරිසක් වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. දූ දරුවන්ගේ ප්‍රශ්න තියෙන, ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙන පිරිසක් වෙන්න පුළුවන්. ඒත් කමක් නැහැ. ඒ මොනවා තිබ්බත් අපේ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහස අපේ හිත තුල ඇති කරගන්න ඕනේ. සංසාරේ කවදා හරි දවසක නෙමෙයි. අනාගතේ බුද්ධ ශාසනයක නෙමෙයි. සසර ගමනේ කෙලවරදී දිව්‍ය ලෝකවල ඉපදිලා, මනුස්ස ලෝකෙ ඉපදිලා අවසානය මහ නිවන් අවබෝධ කරගන්නවා කියලා නෙමෙයි. මේ ජීවිතය අවබෝධ කරනවා කියන අදහස ඇති කරගන්න ඔබට මගේ ශාස්ත්‍රෝන් වහන්සේ සහතික වෙනවා ඔබ ඊළඟ ජීවිතේ අවබෝධ කරනවාමයි කියලා. සසරින් අත් මිදෙනවාමයි කියලා. ඉතින් සියල්ලදත් බුදු කෙනෙක් කෙසේ කියද්දී කවරනම් කෙනෙක්ද මේ ජීවිතය තුල ධර්මය අවබෝධ කරගන්න කල්පනා නොකරන්නේ. ඒ බුදු කෙනෙක් ගෙනුවනින් දැකපු එක. ඇයි අපි තව දුරටත් ඒ ගැන මේ තීරණයක් ගන්නේ නැතුව ඉන්නේ. තීරණයක් ගන්න හොඳටම පසුබිම අපිට තියෙනවා බුදුරජාන් වහන්සේගේ දේශනාව ඊටාම සද්ධාවෙන් ඇදහිීම තුලින්ම මේ කියපු දේශනාව. ඒක පුදුමාකාර වටින දේශනාවක්. සෑම කෙනෙක්ම දරාගත යුතු දේශනාවක් මතක තියාගන්න ඕනි කාරණාවක්. ඉතින් ඒ අදහසින් අර කුසල් සිතුවිලි උපදවන්නට ඕනි. සංකාර උප්පත්ති ඒ උපදවන්න ඕනි මොනවද? සද්ධා සද්ධා කියලා කිව්වේ උන්වහන්සේ වදාලා සද්ධහති තථාගතස්ස බෝධින් සද්ද හත කිව්වේ අදහනවා තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ අවබෝධය අදහන්න ඕනේ. ඒක තමයි සද්ධාව. උන්වහන්සේගේ අවබෝධය තමයි නවරහාදී බුදුගුණ කියලා කොටස් 9කට බෙදලා උන්වහන්සේ අපිට ඉගැන්වුවේ. අපි තාම හිමින් සැරේ. ඊටාම සංයමයකින් යුතුව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ටික හරියටම ඉගෙන ගන්න ඕනේ. අපි කොච්චර දේවල් ඉගෙන ගත්තද රටේ සමාජ ජීවත් වෙන්න. ඒ ඉගෙන ගත්ත දේවල් සමහර විට අපි විභාගයක් ලියලි වෙනකොටම අමතකයි. නමුත් අපිට මෙලොවට පරලොවට විතරක් නෙවෙයි නිවන දක්වාම උපකාර වෙන මේ බඳු දෙයක් ඉගෙන ගන්න අපිට කල් ගත වුණාට කමක් නැහැ. කොහොම හරි බුදු ගුණ නමය අර්ථ සහිතව හොඳින් ඉගෙන ගන්න ඕනේ. මම සරණ ගිය ශාස්ත්‍රෝන් වහන්සේ මේ ಗುಣ නමෙන් යුක්තයි කියලා උන්වහන්සේ මුළු හදවතින් මදහන්න ඕනේ. ඒකට තමයි සද්ධාව කියලා කිව්වේ. ඔබේ බුදු ගුණ දැනීම යම් පමණද ඔබේ සද්ධාව එපමණයි. ඒක නිසා බුදු ගුණ පිළිබඳ දැනීම තුලින් තමයි අපිට සද්ධාව වැඩි දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඊටාම සරලව බුදු ගුණ ටික අපිට ඉගෙන ගන්න නම් අපේ රේණුකානේ චන්ද විමරනායක මාහිම්පාණන් වහන්සේ සූවිසි මහා ගුණය කියලා ලස්සන පොතක් ලියලා තියෙනවා. බොහෝම සරලව හොඳට ලොකු පොතක බුදු ගුණ ටික ඔක්කොම අපිට කියලා දෙනවා. අපිට ඒ හැරෙන්න තවත් විසුද්ධි මාර්ගය කියන ග්‍රන්ථයේ සිංහල පොත් තියෙනවා. ඒකේ තියෙන බුදු ගුණ පිළිබඳවම කොටසක්. මේ කොටසෙන් අපිට පරිපූර්ණ විදිහටම බුද්ධානුස්සතිය හොඳටම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. මහන්සි වෙලා ඉගෙන ගන්න බුදු ගුණ ටික ගැන. ඉගෙනගෙන මගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙබඳු කෙනෙක්ද? මම සරණ ගිය උතුමන් වහන්සේ මොන වගේද කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි සද්ධාව කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඊළඟට උන්වහන්සේ කව සීලය කියලා. සීලය කියලා කියන්නේ අද කාල වෙනකොට බොහෝ දුරට සමාදන් වීමක් පමණයි. සමාදන් වෙනවා මම අද ඉඳන් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, කාමමිත්‍යාචාරය දෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් පානය කරන්නේ. සමාදන් වීමක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ එපමණකින් සීලය දක්වා වදාලේ නැහැ. සමාදාන් වීම පමණකින්ම උන්වහන්සේ වදාලා සමාදාය සික්කති සික්ඛා පදේසු ඉස්සෙල්ලා සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙලා සික්කති සික්ඛාපදේසු. ශික්ෂා පද තුල ඔබ හික්මිය යුතුය කියලා බුදුරජාන් වහන්සේ වදාලා. ඒ කියන්නේ ශික්ෂා පද ටික හොඳට දැනගෙන තේරුම් අරගෙන ඒ ශික්ෂා පද කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරන්න හික්මෙන්න පුහුණු වෙන්න පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා. එතන පංචශීලය දැනගෙන ඒක ආරක්ෂා කරන්න පුහුණු වෙන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කාලේ බොරුවක් කියන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ? කොහොමද බිස්නස් කරන්නේ? කොහොමද රැකියාව කරන්නේ? කොහොමද දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්නේ? එහෙම හිතෙන්න පුළුවන්. මුසාවාදය ගැන හිතනකොට. අන්න එතන තමයි අපිට වැදගත්ම තැන. බුදුරජාන් වහන්සේ කියනවා මිනිස්සෙක් වුණාම උපතින් මෙයා බුද්ධිමත් වෙන්න ඕනෙලු. උපතින්ම බුද්ධිමත් වෙනවා කියන එක එක කොටසක්ලු සීලානුරක්කන පඤ්ඤා. සිල් රකින්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්කම. Taman තේරුම් ගන්න ඕනි Taman මේ ශික්ෂාපදේ රකින්නේ කොහොමද කියලා. ඇඟිල්ලෙන් ඇනලා ඔයා මෙහෙම කිව්වොත් කවුරු හරි මෙහෙම කියන්න, අර එහෙම කිව්වොත් මෙහෙම කියන්න කියලා එහෙම උගන්වලා ඇති වැඩකුත් නැහැ. එහෙම උගන්වන්න පුළුවන් කමකුත් නැහැ. පොඩි හාමුදුරු කෙනෙක් දවසක් මට කිව්වා උන්වහන්සේගේ ලොකු හාමුදුරුව කියනවලු කෝල් එකක් ආවහම මම නැහැ කියලා කියන්න කියලා. ඉතින් මේ පොඩි හාමුදුරුව කැමති නැහැ බොරු කියන්න. ඇත්තම කතාවක්. මුන්නහන්සේ කෝල් එකක් කෝල් එක ඇවිල්ලා අහනවලු නායක හාමුදුරුව ඉන්නවද? කවුරුත් කතා කරලා අහන්නේ නැවෙන්නේ පන්සලට මුන්නහන්සේ කියන්න පුරුදු වෙලා තියෙනවා නෑ කියන්න කිව්වා කියලා එකපාරටම ෆෝන් එක තියනවලු. නෑ කියන්න කිව්වා. ඒතර අහන කෙනාට තේරෙන්නේ නෑ මේ මොකද්ද කියන්නේ කියලා. එයා කියන්නේ නෑ කියන්න කියලා මට කිව්වා කියන එකනේ. නෑ කියන්න කිව්වා. නෑ කියලා කියන්නේ. අන්න එහෙම තමයි සම්්‍යක් ප්‍රයෝගයක් භාවිතා කරන්න ඕනේ මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්න. ඒකට බුද්ධිමත් වෙන්න ඕනේ. මේ කොහොමද කරන්නේ කරන්න බෑනේ බැරි බව වැදගත්ම නෑ බෑ තමයි මොකද මේක පහලට ගලනවා නෙමෙයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ උඩුගම් බලා යන එකක් ඒක Taman තේරුම් ගන්න ඕනේ කොහොමද කරන්නේ කියලා ඒක Taman බුද්ධිමත්ව කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ සීල සද්ධා සීල ඊළඟ එක තමයි සුත සුත කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ මේ සුතය කියන වචනේ වචන තුනකින් බහුසුතෝ සුතදරෝ සුත සම්නිචයෝ කියලා. බහුසුතෝ කියන්නේ බොහෝ කොට ත්‍රිපිටක ධර්මය අහන්න ඕනේ. සුතදරෝ අහපු ධර්මය බොහෝ කොට බහුල බහුල විදිහට මතක තියා ගන්න ඕනේ. සුත sannnicayo ඒවා රැස් කළා තියා ගන්න ඕනේ. දහම් දැනුම කියන එක රැස් කළා තියා ගන්න ඕනේ Taman තුල. අන්න ඒකට තමයි සුත කියලා කියන්නේ. සුත කියන්නේ බහුශෘත බවට. ඒක ඇති වෙන්නේ බහුල බහුල විදිහට ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් අහන අහන දේ බහුල බහුල විදිහට මතක තබා ගැනීමෙන් ඒ වගේම Taman ධර්ම ගබඩාවක් වෙන්න ඕනේ. ධර්ම කාරණා රැස් කළා ගබඩා කළා තියාගන්න ඕනේ Tamanගේ හිත තුල. ඒකට කියනවා සුත. සද්ධා සීල සුත. ඊළඟ එක ත්‍යාග ත්‍යාග කියන්නේ පරිත්‍යාගය දාණය කියන එකනේ. අතහැරලම දෙන්න ඕනේ. යමක් පූජ කරනවා නම්. මේ දේ විසිකලාද පාවිච්චි කළාද නැද්ද කිසිම දෙයක් ගැන හිතන්න හොඳ නැහැ. මුළු හදවතින්ම අතහැරලම දෙන්න ඕනේ. ඒක තමයි සැබෑම ත්‍යාගය කියන්නේ. ඊළඟ එක ප්‍රඥාව ඒක තමයි ඇති කරගන්න දුෂ්කරම කාරණාව ප්‍රඥාව කියලා කියන්නේ නම් අපි අර බුදු ගුණ ගැන ඉගෙන ගන්න කිව්වා වගේ ප්‍රඥාව ඇති වෙන්න නම් පංච උපාදානස්කන්ධය කියන මෙන්න මේ කාරණාව ගැන රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ ගැන ගැඹුරෙන් ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන ඒවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් විමසමින් විදර්ශනා වඩන්න පුරුදු වෙන්න ඕනේ අද ඇත්තටම මම මෙපමණයි ධර්ම දේශනාවට කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැඹුරු ධර්ම කාරණා කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. ඔබට යා යුතු මාවත සොයාගන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව සිහිපත් කිරීමක් විතරයි සිදු කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම අද දවසේ මේ උදාර පින්කම සිදු කරන්නේ 1969 මැයි මාස 8 වන දින පරලෝ සැපත් අයිරින් වික්‍රමරත්න පින්වත් මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර චේතනාව සිත තුළ දරාගෙන ඒ දූ දරුවන් විසින් මෞතුමිය ජීවත් වෙද්දී අපිට සලකන්න පුළුවන් ජීවත් වෙද්දී මිය ගියාට පස්සේ අපිට කරන්න පුළුවන් එකම දෙය ඒ මව්පියන්ට පින් කළා පින් අනුමෝදන් කිරීමයි අම්මට තාත්තට ගෞරවයක් වෙන විදිහට හොඳට රටේ සමාජ ජීවත් වෙන එකයි. ඉතින් බොහොම උදාර අධ්‍යාසයෙන් උදාර පැතුමකින් මෑණියන් සිහිපත් කරලා මේ උදාර පින්කම සිදු කරන්නේ ඒ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ඒ වගේම පරලෝ සැපත් පියතුමාණන් ආතර වික්‍රමරත්න මැතිතුමන් සිහිපත් කළා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම හිටපු වෙළඳ අමාත්‍ය ගරු කින්ස්ලිටි වික්‍රමරත්න මැතිතුමන් අප රටේම ප්‍රසිද්ධ ලෝකේමත් ප්‍රසිද්ධ අමාත්‍යවරයෙක් එතුමන්ව සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විනීතා වික්‍රමරත්න මෑණියන් සිහිපත් කරනවා. සර්මන් ආර්ද සිල්වා මැතිතුමන් සිහිපත් කරනවා. ඒ මැතිනිය සිහිපත් කරනවා. රටදැය සමය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරලා පින් දෙනවා. ඒ නම් සඳහන් කළ ආදරණීය මෑණියන්ටත් අනෙකුත් නම් සඳහන් කළ සෑම දෙනාටමත් අප විසින් රැස් කරගත්ත මේ උදාරතර පින පින් අනුමෝදන් විය හැකි තැනක සිටිනම් ඒකාන්තයෙන්ම දැනේවා පෙනේවා ඔවුන් සාදු කියා මේ පින් අනුමෝදන් වනු ලබත්වා ඔවුන්ගේ පරලෝක ජීවිතය වාසනාවන්ත වේවා සැප බහුල වේවා මුළු සසර ගමනම සුවපත් වී සසර දුකින් අත් මිදී ඊ타මික්මන් ජීවිතයක ලෝකෝත්තර අජරාමර අමා මහ නිර්වාණ අවබෝධය ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අයිරින් වික්‍රමරත්න මැතිණියගේ දූ දරුවන්ට ඒ වගේම ඥාති හිත මිතුරන් ආදී ඒක රාසි වෙච්ච සෑම දිනාටම ඒ වගේම සම්බුද්ධ ශාසනයට සේවයක් කරන දේශකයාණන් වහන්සේටත් මුළු ලොවටම කල්යාණ මිත්‍රයෙකු බඳුව සද්ධර්ම ප්‍රචාරයේ යෙදෙන ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් එහි සියලු කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සෑම දෙනාටමත් එකසේම මේ උදාරතර කුසලානි සංස ධර්ම බලයත්පත් වේවා ඔබ සියලු දෙනාද ඒ සෑම දෙනාද සපිරිවරින් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මෙලොව ආයුරාෝග්‍ය ආදී සම්පත් ලබත්වා සියලු දහම් පැතුම් සපර වේවා සසර පුරාවටම කල්යාණ මිත්‍ර උතුමන්ගේ ආශ්‍රය ලැබේවා ඊතාම ඉක්මන් ජීවිතයක වැඩි ඈත සසරක නොගොස් අදාසන ලද අර සෝතාණු දත සූත්‍රයේ සඳහන් වෙන පරිද්දෙන්ම අපි මේ බුද්ධ ශාසනයම නිර්වාණ අවබෝධය පිණිසම මේ උදාරතර කුසලය උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සෑම දිනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා මේ බුදු සසුනේම නිර්වාණ අවබෝධය ලබත්වා